හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන වසර දිවි යනවා කියා කියන්නේ තවත් වසරක් ආරම්භ වෙනවා කියන එක. අලුත් වසරකට පෙර සූදානමක් ඇටියට උඳුවක් මහේ හීතල දැන් අපට දැනෙන්නට පටන් අරන් තියෙනවා. එතකොට උදෑසන සීතලයි හැන්දෑව චිත්තාකර්ෂණීයයි. මේ අසිරි මැද හිරු නිවෙන හැන්දෑවක සිත් වැටි අද්දර වර්ණ රේඛාවක් අඳින්නට අද අප මේ ලෙසින් මුණ ගැහෙනවා. ප්‍රියන්තනී ගමගේගේ නිෂ්පාදන දායකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔබ වෙත ගෙන එන මියුරු මధుර ගීත එකතුවක් අද හිරු නිවෙනා හැන්දෑව සමගින් අද හිරු නිවෙනා හැන්දෑවට අප මුලින්ම තෝරගත්තේ පරිත්‍යාග චිත්‍රපටයේ ගීතයක් එච්.ඩී. ප්‍රේමරත්න නම් වූ මැදමාවතී සිනමා කරුවා තමන්ගේ සිනමාවේ මන් සලකුණු සටහන් කළ චිත්‍රපටයක් පරිත්‍යාග අමරසිංහ කලන්සූරිය සහ වසන්ති චතුරාණි එහි රංගනයෙන් කළ වික්‍රමය එදා තරුණයන් වූ අපට බොහෝ කාලයක් යනතුරු මතකයේ තිබුණා. තැනක අරුණෝදය කියලා කියන්නේ තැනක සඳෑව. තැනක දහවල කියලා කියන්නේ තවත් තැනක රාත්‍රිය. ටීඑම් ජයරත්න මාළි බුලත් සිංහල සමග ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයේදී කුලරත්න ආර්ය වංශික යෝගීකයා down. එම් අරමේ හිමවතේ පාවිනා පවනේ නිසන් සංසන්දාවක අපි ඔබට ඉදිරිපත් කරන ගීත අතරේ යම් යම් විශේෂත්වයන් තියෙනවා කියලා ඔබ අතරේ බොහෝ දෙනෙක් අපට කතා කරලා කියනවා. ඒ අපට මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නට හරි ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා. ඔබ ආදරය කරන තරමට ඔබට ඊටාම කලාතුරකින් අහන්නට ලැබෙන ගීත අප මේ වැඩසටහනට එක් කරන්නේ ඒ නිසා. විශේෂයෙන්ම මෙහි සමහර ගීත යලි නොගැයුණු ගීත හැටියටයි හඳුන්වන්නට පුළුවන් වන්නේ. මක්නිසාදයක් ඒ ගීත නැවත නව තාක්ෂණයෙන් හෝ ඉදිරිපත් කෙරුණේම නැති තරම්. මෙහි එන ඇතම් ගීතයක් අප අන්තර්ජාලයෙන් උපුටා ගත්තත් ඒවා අපට බාගත කර ගැනීමේ අපහසුතාවන් තියෙනවා. සමහර විට අපට ජාත්‍යන්තර වශයෙන් තියෙන සබඳතා අපි පාවිච්චි කරනවා ඒවා මෑතට ගේන්නට ගුවන් විදුලියම නිර්මාණය කළ ගීත වෙන්නට පුළුවන් අපිට මේ ආකාරයෙන් යලි ගොඩ ගන්නට ගොඩ නගා ගන්නට සිද්ධ වෙනවා ලෙස්ලි ප්‍රනාන්දු නම් වූ ගායකයා සුනිලා ජයන්ති ගලප්පති නම් වූ ගායන ශිල්පිනිය ඇතුළු සමූහයක් එක්ක ගායනා කළ මේ ගීතයේ සංගීතයේ ඇති පරිපූර්ණත්වයත් ඒ වගේම ගායනයේ තිබෙන විචිත්‍රත්වයක් නිසා මේ පද රචනාවේ තිබෙන සුමතකන් සිනිහිතන් අපට අහු වුණේ නැද්ද කියලා හිතන්නට පොළඹවන තරම්. කලකට පසුයි ඔබ මේ ගීතය අහන්නේ කියලා අප හොඳටම දන්නවා. මහතයි සංවේදනා සංවේදනා සංවේදනා සංවේදනා මේ ගීත තැටිගත කරලා ඉදිරිපත් කරන ක්‍රමයට අවුරුදු 100 ගානකට වැඩි කාලයක් නැහැ කියලා අපි අවස්ථා කීපයකදීම සඳහන් කළා. අපි ගීත රචනා පිළිබඳව කතා කරද්දී අපට අතීතයට යන්නට සිද්ධ වෙනවා. අතීතයේදී නම් මෙවැනි ගීත රචනා වුණේ කතෝලික පියතුමන්ලාගේ ආශිර්වාදය යටතේ. එවැනි ප්‍රමුඛයෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන් ජාකෝමේන්ද ගොන්සාල්වෙස් කියන පියතුමා. උන්වහන්සේ ගෝව නගරයේ ඉපදිලා ගෝවේ භාෂාව අපට සමීප නිසා මෙහි ඇවිල්ලා වැඩ කටයුතු කරන අතරේ දස්කුන් අධිකාරමත් සමගත් එකතු වෙලා බොහෝ විචිත්‍ර වටිනා සිංහල ඉගෙන ගන්නවා ඔහු. ඒ ඉගෙන ගන්නා සිංහලේ පාවිච්චි කරමින් ලන්දේසින් විසින් අපට උරුම කරලා දීපු කතෝලික පීඩාව සමනය කරමින් සැඟවුණු ජීවිත ගත කරමින් ඊටාම අපූර්ව ගීත නිර්මාණ ගණනාවක් එලි දක්වනවා. මේ ගීත හතරේ අදටත් ගැළපෙන ගීත තියෙනවා. ඉතින් අපි මේ නත්තල් සමයත් නිසා එවැනි ගීතයක් ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළා. ජකොමෙන්ද ගොන්සාල්වෙස් පියතුමන් රචනා කළ මේ ගීතය අයෝ ඩෙනිස් ඇතුළු පිරිසයි ගායනා කරන්නේ. එදා ඒ කියන්නේ 1700 ගණන්වල ලියවිච්ච මේ ගීතවල අදටත් ගැළපෙන ඉතාම යහපත් සිංහල භාෂා භාවිතයන් දක්නට ලැබීම ඇතම් විටක අප විස්මයට පත් කරන සුළුයි. නත්තලත් එක්ක දෙවිඳුන්ගේ උත්පත්තිය. දෙවිඳුන් වන්නේ தேவா தேவி අපිට ලංකාවේ සිංහල චිත්‍රපටි වගේම හින්දි චිත්‍රපටි වලිනුත් බොහෝ දේවල් ලැබෙනවා. හින්දි චිත්‍රපටි වලින් මෑත කාලීනව නම් බොහෝ දේවල් අපිට ලැබුණේම රූපවාහිනී හරහා. ඒ වුණාට දැන් වෙනකොට අපිට ඒ චිත්‍රපටවල මිහිර විඳ ගන්නට ලැබෙනවා දත්ත සම්පාදනය හරහා. ඉතින් ඒ නිසා ඉඩකඩ ඒ වාට ගත වෙන අවකාශයන් ඊටාම සීමිත බවට ඊටාම සුළු බවට පත් වෙලා තියෙනවා. පවුලක් ඉතාම හොඳ ආර්ථික පසුබිමක ඉඳන් ආර්ථික වශයෙන් දරිද්‍රතාවයට පත්වෙන කතාවක් ඇතුළත් චිත්‍රපටයක් තාරාරම්පම්. තාරාරම්පම් චිත්‍රපටයේ ඇත්තටම මව්පියන් දෙදෙනා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන අතරේ දරුවන්, පවුලේ දරුවන් ඒ ආර්ථික අර්බුදය තේරුම් අරගෙන ඊට මුහුණ දෙනවා. ඔවුන් නොදන්නා විදිහට රංගපාමින් ඒ පවුලේ ආර්ථිකය ගොඩනගා ගන්නට උදව් උපකාර කරනවා. සයිෆ් අලි ඛාන් සමග රානි මුඛර්ජී මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණේ. ඔබට මේ ගීතය මතක ඇතුවාට අපට කිසි සැකයක් නැහැ. Thank you. කලින් කතා කළේ රූපවාහිනිය පිළිබඳව. රූපවාහිනිය එන්නට කලින් අපේ එදිනෙදා ජීවිතය ගෙවුනේ රාත්‍රිය කියන්නේ විවේකයට ඉඩ දෙන කාල පරාසයක් හැටියට හඳුනා ගන්නට. එතකොට රූපවාහිනිය ආවට පස්සේ ඒ රාත්‍රියේ තිබුණු හුදකලා නිවුණු අවකාශය රූප විසින් දැහැ ගන්නවා. එතකොට පවුලේ අය අතර තිබුණු එකිනෙකා අතර තිබුණු බැඳීම් සමුදාය බරපතල විදිහට ඈත් වන්නක් බවට පත් වෙනවා. මොකද මේ අවකාශය පුරවන්නට රූපමය සත්කාරයක් අපේ ඇසට ලැබෙමින් තිබෙන නිසා නිදා ගන්න අපේ ලාභ අඩු වෙනවා, කතා බහ කරන වේලාව අඩු වෙනවා කොහොම වුණත්. ඒ කාලේ පවුලක ටිකක් වැඩිපුර පිරිසක් හිටියා. ඔවුන් සියලු දෙනාම එකතු වෙලා ගත කළ ජීවිතය රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමගම බිඳී විසිරී යන හැටි. රජි බසන්ත වෙල්ගම යෝගීකයක් මේ එඩ්වඩ් ජයකොඩිගේ ගායනයක්. මේ ගීතයෙන් පසුව අපි අලිත් හමු වෙනවා හිරුනි වෙනස් සඳාවක දෙවනි කොටස සමගින්. දෙනා අපේ ගේසාලේ ගුලි වෙලා මැටි පහන් එළියේ විඳ ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහි නලඟනන් රූපවා අපි හය දෙනා අපේ ගේසාලයේ ගුලි වෙලා මෙති පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහි නලඟනන් රූපවාහින් වඩද්දී තාත්තා තුරුනේ කොයිතරම් සුන්දරද යකුන් හොල්මන් පවා ගමට එන රෑ දෙගොඩ හරියේ වුණේ එදා අපි හය දෙනා අපේ ගේසාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහි නලඟනන් රූපවාහිනියේ දේශීය සේවය හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක සිත් වැඩි අද්දරාදින වර්ණ රේඛාව වර්ණයෙන් රේඛා අඳින්නට යලිත් අපි සිනමාව පැත්තට හැරෙනවා. කමල් අද්දරාරච්චි කියන්නේ වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය කියන ක්ෂේත්‍ර තුනම එක පැහැර ග්‍රහණය කරගන්නට සමත් වුණු ඊටම විශිෂ්ට රංගවේදියෙක්. මෑතකාලීනව ඔහු රංගනයට පමණක් නොවේ ගායනයටත් අති දක්ෂයෙක් බව ඔප්පු කළ අවස්ථාවල් කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි උන්මාද වූ ප්‍රේමාදරය කියන ගීතය. ඊට පස්සේ අපිට තවත් චිත්‍රපටයකදී ඔහුගේ ගායනයක් අහන්නට ලැබුණා. ඒ ගීතේ යම් ආකාරයක ඔහුගේ ගායන පරාසයේ තිබුණු විශිෂ්ට ලක්ෂණ රාශියක් අපට මුණ ගැහෙනවා. මේ කමල් අබ්බරආරච්චි. Thank you. කඳු රැල්ල අපේ පියකත් රෝස කුසුම නිවි සනසිල්ලේ නමස් සෞදුර සුවඳ දෙවමින් නමස් මල් නැද රුවට දිලෙමින් විතේ පියකත් රෝස මගම කරන්ව තිරි සංවිල්තේ සතුන සෙවනල්ලේ විපේ පියකර රෝස කුසුම නිහි සනසිල්ලේ විපේ පියකර රෝස කුසුම නිහි හිමවරක් ඉව වැටි රුසිරුවක මල සලිතුලියේ නුහුරු රස පාසක බැඳී කුසුමලික පරවුනායේ කඳු දුපිනි තෙති මතරණී මුසලගේ කුණු පිය කරු රෝස කුසුමිය කුඳී හතරෙල්ලේ විකුණු පිය කරු රෝස කුසුමිය කුඳී හතරෙල්ලේ විකුණු පිය කරු රෝස කුසුමිය මම කලිනුත් සඳහන් කළා ඔබට අප ඉදිරිපත් කරන ඇතැම් ගීත යලි යලි ඔබට අසන්නට නොලැබුණු ගීත කියලා. දැන් ඉදිරිපත් කරන්නට යන ගීතයත් ඒ වගේ එකක්. ඒ වුණත් ඒ ගීතේ යම් ශ්‍රවණ බාධාවන් තියෙන්නට පුළුවන් කියලා අපට හිතෙනවා. කොහොම වුණත් මේ ගීත කලාවේ සමූහ ගායනාවලට විශාල ඉඩක් අඩක් තිබුණා. මේ සමූහ ගායනා අතරේ එක් ගායකයෙක් ඉස්මතු වෙනවා වෙනුවට ගීතය පුරාම එක් එක් ගායන ශිල්පීන් ශිල්පිනියන් ඉස්මතු වෙලා ඇහෙන්නට පටන් ගන්නවා. මේ ගීතය අපි දන්නවා මුල්ම ගායනයෙන් පස්සේ යලි ගැයුනේම නැහැ කියලා. යලි අසන්නට ලැබුණේ නැහැ හුඟ කාලයක් යනකම්. මේ එවැනි ගීතයක් චන්දන චන්දන මල් මකරන්දේ ගෝකුල ගෝකුල ගෝකුල කන්දේ කියන ගීතය. පුෂ්පමාලා සුබසිංහ ඇතුළු පිරිසයි මේ ගීතේ ගායනා කළේ. චන්දන චන්දන මල් මකරන්නේ ගෝකුල ගෝකුල ගෝකුල කන්දේ චන්දන චන්දන පිපිදතින සුගන්දේ පිපිදුණු කේමලකට මන බැන්දේ අංකිත කවතිදතින සුගන්දේ කුල කුල සංවේ පිපිදුණු කේ මාලකට මන බැන්දේ සංකිති කවතිද සිරින සුගම්නේ පිපිදුණු කේ මාලකට මන බැන්දේ සංකිති කවතිද සිරින සුගම්නේ පවතින සීලසං හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට ස්වදේශීය සේවය හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක අපේ චිත්‍රපට කලාවේ එක්තරා චිත්‍රපටයක් තිබුණා සුබ සරණ සැපසිතේ කියලා. සුබ සරණ සැපසිතේ කියන චිත්‍රපටය විශේෂයෙන්ම වැඩිහිටි තේමාවක් අන්තර්ගත වුණු චිත්‍රපටයක්. ඒක නිසා ඒ කාලේ පවුලේ චිත්‍රපට තිබුණු වකවානුවේ මේ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි ලේබල්. අලවන්නට උත්සාහ කළා ඒ වගේම යම් යම් වාරණයන් දමන්නට උත්සාහ කළා කොහොමුණත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඒ කාලේ එන හැම චිත්‍රපටයක්ම වාගේ ජනප්‍රියත්වයට පත් වෙනවා වෙනත් මාධ්‍යයන් තිබුණේ නැති නිසා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට එක් කරන්නට තරම් විශේෂත්වයන් ගණනාවක් මේ චිත්‍රපටියේ තිබුණා. මේ චිත්‍රපටියේ තිබුණු එක ගීතයක් අප ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළා. මොහිදින් බෙග් නම් ගායන ශිල්පියා ඒ කාලේ චිත්‍රපටි ගීත අතරේ පසුබිමෙන් ඇසෙන ගීතවලට ඉතා විශාල දායකත්වයක් ලබා දුන්නා. සිනමා ශාලාවල තිබුණු ඒ තරම් හොඳ නැති ශබ්ද පරිපාලනය තුල උනත් මේ මොහිදින් බෙග්ගේ උච්ච ස්වරයෙන් ගායන ගීත සිනමා ශාලාව දෙදරුම් කවන්නට සමත් වුණා. අහලා බලන්න මේ ගීතයත් ඔබ ඊටාම කාලයකට පස්සේ නේද අහන්නේ කියලා. ಸ್ವಾಭಿಮಾನೇ ತಮ್ಮಾನೇ ಖರದಮಾ ಕಲ್ಮಿನಿ ಮುತು ಪಟಸೇಲ ನಮತಕ ಸರಳ ಸಪಕ್ නොයින්දුල් මලක් ලෙස පරවී ගියා ඔබට තැවි තැවි නැලවෙන්නයි දැන් සිතුවන්නේ සසලේ රමනා මැනික අගනා මැනික මැනිකම වේ බිදම් රචේනා ඒකරු අංගනා ඒලසරනා චෝවේ ඇලම් දීනම් රූප හැදරු ගත හැකිවන්නේ ඒ මුතු සිතුදේ ඕ අභිනාශේ නැසිත හැරදා මතට යන්නේ සසලේ රංගනා මණික අගනා මණික මණිකම වේ සම්බතිනා ඒකරු අංගනා හේල කරන සොවේ परित्यागय है ಅತಿವತ ಸಿಂಹಲ ಕುಲಂಗನ ಕಗೆ ಅತಿ ಗುಣದಮ್ಮನ್ನೇ ಜನ ಸಮಾಜ ಕೀರನ ದೋರ ಮೇ ಬವ ತೋರ ಶುಭಕರಣ ಶುಭಕರಣ ಸಪ ඔබ කරන සැප සිතේ ඉරුවෙන හැන්දෑවක සිත් වැහිය අද්දර අඳින වර්ණ රේඛාව පෞල් ජීවිතය කියන එක හරි අපූර්ව දෙයක්. මිත්‍රයින් අතරේ පෞල් ජීවිතයට කෙනෙක් යොමු වීමත් එක්තරා ආකාරයකට මේ මිත්‍ර සම්භවය පවත්වාගෙන යාමට බාධාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම රජරට කලාපයේ මේ වගේ ගීත නිර්මාණ රාශියක් බිහි වෙනවා. විවිධ මාතෘකා විවිධ ජීවිතයට සම්බන්ධ කරුණු ඉදිරිපත් වෙන අවස්ථාවන්. ඒ රජරට ගීත වසන්තයේ නියමුවා හැටියට අපට හඳුන්වන්නට පුළුවන් වන්නේ ගුණදාස කපුගේ ගුණදාස කපුගේගේ ආශිර්වාදයෙන් තමයි කරුණරත්න දියුල්ගණේ වාගේ ගායන ශිල්පියේ ඉතාම ඉහළට එසවි සිටින්නට වරන් ලබන්නේ. මෙන්න දැන් ඒ දෙන්නා එකට එකතු වෙනවා යාළු මිත්‍රත්වයක් සමගින්. මහින්ද තිසානායකගේ රචනාවක් මේ ගීතය. Thank you. මද මිතුරේ උරුමුරුරින් ආකාශෙහි ඉගිලෙන් බෑ පෙරවාගේ ඉර කනු දෙන් පෙර පැටලී මුල් වෙලා කඳුළු වැටි දිරස් බෙඟි මුල් හඳ මිසුරේ කුරුළු රුවෙන් ආකාශේ උළුන් රොදේ පැහැල්ලුවේ නැතුනතුම් අවසංග වී ඇයි අද මිතුරේ කුරුළු රුවෙන් ආකාශේ ඉකිලෙන් බෑ පෙරවාගේ ඉර කනු දින පෙර පැටලි නිවිකින් මිතුරේ ಬಿರಮದ್ದಲ ಬೊಂಬಿಲಿಯೇ සුයි සත් දෙත් එක සරියේ බෙර මත්දල බොම්බිලියේ කොයි සත් දෙත් එක සරියේ නොලිහාගෙන පැන්ද බෙරේ නටපන් මිතුරේ නොලිහාගෙන බැන්ද බෙරේ නටපන් මිතුරේ දිහාගෙන බැන්න පෙරේ නටපන් මිතුරේ නොලිහාගෙන බැන්න පෙරේ නටපන් මිතුරේ දැන් ඉතින් අපි වෙනදා මෙන් අප අපගේ ලෝකවල තනි වෙන්නට වෙන්නේ ආයුතු බව අංගබන කාලවකවානුව එළඹී තිබෙනවා අපිට සිත් වැටිය අතර වර්ණ රේඛාවක් අඳින්නට යලි හමුවන්නට ලැබෙන්නේ ඊළඟ අවුරුද්දේ 2023 දී. අවුරුද්දකටත් වැඩි කාලයක් අපි හැම මාසෙකම මුල්ම සෙනසුරාදා සවස 6:30ට ඔබ මේ විදියට මුණ ගැහුණා. ලබන අවුරුද්දෙත් අපි මුණ ගැහෙවි. එතකොටත් අපි මේ මිත්‍රකම්, මේ සබඳකම්, මේ සුහදකම් රඳවා තබා ගනිමු. මතකය යලි යලි අලුත් කරගනු පිණිස ග්‍රැන්වර් රොජ්ජුගු කියන වේදිකා නාට්‍ය ශිල්පියා ජීවිතයෙන් සමුගන්නට ආසන්න වකවානුවේ ගායන ශිල්පියෙක් හැටියට. ඊටම දක්ෂ ප්‍රසංග ආකර්ෂණයක් ඇති ගායන ශිල්පියෙක් හැටියට අපට හමු වෙනවා. ග්‍රැන්විල් රොඩ්රිගු සමග ප්‍රියන්තනි ගමගේ මමත් අද සිත් වැටිය අද්දර ඇඳි වර්ණ රේඛාව මකා දමන්නට සූදානම් වෙනවා. යලි හම්බෙමු. අලුත් අවුරුද්දක ඉරු නිවෙන හැන්දෑවක. මම ස්වර්ණ ගුණවර්ධන